ආශ්මාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මහව කෝණවැව ගල්ලෑවිහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඇහැටවැව ඒරියාව දිඹුල්කිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ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 ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආවභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨා භාවනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමේර මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආභග්ගත්තේ සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං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 ये ධම්මා හේතුප්පවා තේසං හේතුං තථාගතෝ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මා සමනෝ සද්ධා බුද්ධ සම්පන්න පින්වත් හැම කෙනෙක්ම අද දවසෙත් මේ සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙත් මාර්ගයට අනුව තමන්ගේ ජීවිතය තුළ කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගෙන ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අතු මිදලා උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැම දිනෙකම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. මූලික වශයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල තියෙන හරය මොකක්ද කියලා. මාතෘකා කරගත්ත ගාථා ධර්මය අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරපු ගාථා ධර්මයක් උපතිස්ස පරිබ්‍රාජකයා අරමුණු කරගෙන හිය ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතවාහ මේ ලෝකේ මොනියම් හෝ ධර්මයක් පවතිනවාද මේ හටගන්නා වූ ධර්මයක් තියනවාද මේ හැම දෙයකටම හේතුවක් තියනවා හේතු කිහිපයක් හෝ තියනවා යම් හේතුවක් නැතුව හටගන්න ඵලයක් නැහැ කියන එකයි යම් හේතුවක් නැතුව හටගන්න ඵලයක් නැහැ ඒ වගේම මේ හේතුවේ නැති කිරීමකුත් තියනවා කියන එකයි අපි දන්නවා අපිට මේ ලැබිලා තියෙන මේ මහා උත්කෘෂ්ඨ ධර්මය මේ මහා වටින ධර්මය හේතුඵල ධමයක් නම් බෞද්ධයන් විදිහට අපිට ලොකු අභිමානයක් තියෙන්න ඕනේ. බෞද්ධයන් විදිහට බෞද්ධ අපිට තියෙන අභිමානය තමයි නිකරුණේ යමක් කරන්නේ නැතිකම. නිකරුණේ යමක් කරන්නේ නැහැ කියලා කියන්නේ කවුරුත් කියූ පමණින් යමක් කරන්නේ නැහැ කියන එක. ඇසූ පමණින් යමක් කරන්නේ නැහැ කියන එක. හොඳට විමසලා බලලා බෞද්ධ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙරගැස්සුවේ යම් දෙයක් කරනවා නම් හේතුවක් දැනගෙන කරන්න කියන එකයි. ඒ හේතුව නැති කිරීම දැනගෙන කරන්න කියන එකයි. ඒ හේතුව නැති කරන මාර්ගය දැනගෙන කරන්න කියන එකයි. එහෙමනම් අද දවසේ අපි අවධානය යොමු කරන්නේ සියලුම කෙලෙස් මල දුරු කරගන්න අපේ හිත ගවේෂණය කරන්න ඕනේ. හිත ගවේෂණය කරන කෙනෙකුට තමයි ඒ හිතේ තියෙන සැකසීම් තෝරා බේරා ගන්න පුළුවන් වෙන්නේ. හිතේ තියෙනවා යමක් දුටුවාම හඳුනා ගන්න ස්වභාවයක්. ඒ ස්වභාවය වගේම යම් දෙයක් දුටුවාම හඳුනා ගැනීමත් සමගම කැමැති අකමැති වශයෙන් සකස් වෙන ස්වરૂපයක් තියෙනවා. ඒ කියන්නේ වේගයක් තියෙනවා. ලෝභ වශයෙන්, ද්වේෂ වශයෙන් හෝ මෝහ වශයෙන්, අලෝභ, අද්වේෂ, අමෝහ වශයෙන් නැගෙන්නා වූ ප්‍රබල වේගයක් තියෙනවා. මේ නැගෙන වේගය තමයි මිනිස්සෙක් දුවවන්නේ. කතා කරවන්නේ, පරුස වචන කියවන්නේ, හොඳ වචන කියවන්නේ. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමේ ප්‍රබල හැඟීම් ජනිත වෙන්නේ මේ වේගය හින්දා. උදාහරණයක් විදිහට ගත්තොත් සෑම සත්වනිකායකම ඉන්න සත්වයෙකුට තමන්ගේ විරුද්ධ ලිංගිකයෙක්ව දැක්කහම එවැනි වේගයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා රාගය කියලා. ඒ වේගය ඇති වුණාට පස්සේ ඒ සත්වයාගේ මිනිස්යාගේ පවා සිහිය නැති වෙලා යනවා. නුවණ නැති වෙලා යනවා. වීරිය නැති වෙලා යනවා. අදිෂ්ඨානය නැති වෙලා යනවා. මෛත්‍රිය නැති වෙලා යනවා. උපේක්ෂාව නැති වෙලා යනවා. මේ හැම ගුණාංගයක්ම නිවන් දකින්න අවශ්‍ය කරන ඔය වගේ වැදගත් ගුණාංගයන් නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා තිරිසන් තත්වයකට වෙලාවකට මිනිස්සු නම් තිරිසන් තත්වයකටපත් වෙලා නොයෙකුත් ක්‍රියාකාරකම් වැරදි ක්‍රියා වැරදි වචන වැරදි සිතුවිලි නැවත නැවත නැවත නැවත ඇති කරගනිමින් මහා විපත්තිදායක දේවල් සිද්ධ කරගන්නවා. තමගේ සංසාරික ජීවිතේම අඳුරට යන දේවල් සිද්ධ කරගන්නවා. මේ ජීවිතය අසාර්ථක වෙන දේවල් කරගන්නවා. තවත් කෙනෙකුට මුහුණ දෙන්නට බැරි ස්වභාවයේ දේවල් කරගන්නවා. අම්මා තාත්තා සහෝදර සහෝදරිය අඳුර ගන්නට බැරි තරමට විපරීත තත්වයකට කෙනෙක්පත් වෙන්නේ මෙවැනි යම් යම් වේගවල් හිතේ නැගෙනකොට රාගය විතරක් නෙවෙයි දේශය වගේ තරහක් කියලා හිතලා බලන්න යම් වෙලාවක කෙනෙකුට තරහ ගියාමත් එහෙමයි. ඉතින් මේ වගේ දේවල් පිළිබඳ මේ හිතේ නැගෙන මහා වේගය තමයි හිතක තියෙන සැකසීම. මේ සකස් වෙන ආකාරයට තමයි අපි අතපය හොල්ලන්නේ හැම දෙයක්ම කරන්නේ. එහෙමනම් කිලෝ 50ක් 60ක් විතර තියෙන මේ ශරීරයෙන් මේ හිත නිරුද්ධ වෙලා ගියාට පස්සේ මේ ශරීරය උස්සගෙන යන්න බොහෝම දෙනෙක් ඕන වෙනවා. 6-7 දෙනෙක්වත් ඕන වෙනවා. හිතේ නැගෙන වේගයෙන් තමයි කිලෝ 50ක් විතර වෙච්ච මේ ශරීරය නිකම්ම පුළුන් රොදක් යනවා වගේ ඔහේ ඇවිදගෙන යන්න පුළුවන් තත්යකට අපිටපත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මේ හිතේ නැගෙන වේගය යහපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මනස මනසක් තියෙන හින්දා තමයි අපිට හොඳ චේතනා වගේම නරක චේතනා ඇති වෙන්නේ. මේ මනස හොඳ තත්වයකටපත් වෙන්නත් පුළුවන් නරක තත්වයකටපත් වෙන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මනස උසස් තැනැත්තෙක් කියලා කියන්නේ ඒ මනස භාවිතා කරලා යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන් තැනැත්තෙක් කියන එකයි. එහෙමනම් ඒ මනස නියම තත්වයකටපත් කරන්න අවශ්‍ය කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කලින් සඳහන් කරා වගේ Tamanට අහිතකර වේගයන් දුරු කරගෙන හිතකර වේගයන් ඇති කරගන්න. අහිතකර හැඟීම්, ලෝභ දේශ මූලික වෙච්ච මේ ලෝකේ කිසිම වස්තුවක් ගැන ලෝභයක්, දේශයක්, මෝහයක් ඇති කරගත්තා කියලා කවදාකවත් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. ලෝභ, දේශ, මෝහ මූලික වෙච්ච සැකසීමක් ඇති වුණා කියලා සැනසීමක් ඇති වෙන්නේ නැත්තේ මේ ලෝකේ තියෙන සියලු ජීවි ආදී වස්තුන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අසුබ ස්වභාවය තියෙන හින්දා බලන්න අපි මූලික වශයෙන් බලමු. භාවනා කරන කෙනෙක් විදිහට කොයි විදිහටද අපි මේ භාවනාව වර්ධනය කරන්න ඕන කියලා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ගත්තහමත් බුදුරජාණන් වහන්සේ හැම තැනකම සඳහන් කරලා තියෙනවා. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ඉතින් මේ හැම දෙයක්ම බොහෝ විට බෞද්ධයෝ විදිහට විමසන්නේ නැතුව තමයි අපි බොහෝම දේවල් කරගෙන යන්නේ. බෞද්ධයෝ විදිහට විමසන්නේ නැතුව හේතුඵල ධමයක් කියන මහා උතුම් ධර්මයක් අපිට ලැබිලා තියෙන්නේ. ඕනෑම දෙයකට හේතුවක් තියෙනවා නම් අපේ හිතවල නැගෙන ලෝභ දේශ මොහ සිතුවිලි වලටත් හේතුවක් තියෙන්න ඕනේ නේද කියලා අපිට හිතන්න තරම් වෙලාවකට විමර්ශන බුද්ධියක් නැහැ. ගවේෂණය කිරීමක් නැහැ. ඒ වගේම යම් භාවනාවක් වඩන්නේ කුසල හැඟීමක් ඇති කරගන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. හැඟීම කියන එක වචනයෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතක නැගෙන වේගය කියන එක වචනයෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. රෝස මල කියන එක වචනයෙන් කියන්න පුළුවන් වුණාට රෝස මල පිළිබඳ ඇතිවෙන කැමැත්ත හිතක ඇතිවෙන කැමැත්ත පිළිබඳ වචනයෙන් කියන්න බෑ. අන්න ඒ කැමැත්ත තමයි අපිව වේගවත් කරන්නේ බලවත් කරන්නේ නොයෙකුත් පැතිවලට යොමු කරන්නේ කැමැත්ත වේවා අකමැත්ත වේවා මෙන්න මේ නැගෙන ප්‍රබල හැඟීම් දුරු කරගන්න තමයි මේ ප්‍රබල අකුසල හැඟීම්. ලෝභ, දේශ, මෝහ මූලික වෙච්ච වේගයකට කියනවා සංස්කාරයක්. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ මූලික වෙච්ච සිතුවිල්ලක්කට කියනවා අකුසල සිතුවිල්ලක් කියලා. ඒ වගේම අලෝභ, අදේශ, අමෝහ මූලික වෙච්ච සිතුවිල්ලක් නම් ඒ සිතුවිල්ලට කියනවා කුසල සිතුවිල්ලක් කියලා. කුසලය කියලා කිව්වේ කුසලතාවය. මොනවට තියෙන කුසලතාවයද නිවන් දකින්න තියෙන කුසලතාවය සැනසෙන්න තියෙන කුසලතාවය එහෙමනම් බලන්න අපේ හිතක යම්කිසි ශරීරයක් ගැන තමන්ගේ ශරීරය ගැන හෝ වේවා අනුන්ගේ ශරීරය ගැන හෝ වේවා අනුන්ගේ ශරීරය ගැන හෝ වේවා වැඩිපුර වාර ගානක් නැගෙන්නේ සුබ හැඟීම්ද අසුබ හැඟීම්ද කියලා බලන්න ඕනේ. අපි දන්නවා හොඳටම මේ ශරීර ගැන අපි එක මොහොතක් කොයි විදිහද ඇත්ත తත්වය කියලා මෙනෙහි කරලා බලමු. ඇත්තටම බැලුවොත් මේ ශරීරය අපි වහගෙන යන්න ඕනේ. මේ ශරීරය අපි වහගෙන යන්නේ මේ ශරීරය වැඩිපුර ප්‍රමාණයක් කිසිම කෙනෙකුට පෙන්වන්න පුළුවන් තත්වයක නැති හින්දා. ඒ වගේම මේ ශරීරය උදේට පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරන්නේ පිරිසිදු නෙකරුවොත් දුගඳ හමන හින්දා. ඒ විතරක් නෙවෙයි පිරිසිදු කරපු ශරීරයටත් සුවඳ විලවුන් ගල්වන්න ඕනේ. එහෙම කරන්නේ පිරිසිදු කරපු ශරීරයෙන් දුගඳ හමන හින්දා. ඒ වගේ බලාගෙන ගියාම යම්කිසි කෙනෙකුට බලුකුණක් උස්සගෙන එහෙට මෙහෙට යන්න කිව්වා වගේ වැඩක් තමයි මේ ශරීරයේ තියෙන්නේ. ඇයි බලුකුණක් අරගෙන කොහේ යන්න කිව්වොත් ඒක ආවරණය කරගෙන යන්න ඕනේ. ආවරණය කරගෙන යන බලුකුණ ආවරණය වෙලා තියෙන පැත්ත තමයි වැඩියෙන් දුගඳ හමන්නේ. ආවරණය රෙද්දකින් ආවරණය කරා කියලා හිතනද ඒ රෙදි කෑල්ල අයින් කරලා බැලුවොත් වැඩියෙන් දුගඳ තියෙන්නේ ඇතුල් පැත්තේ. ඒ වගේම මේක අරගෙන යන්න වෙලා තියෙනවා නම් යන යන හැමතැන මේක පිරිසිදු කරන් යන්න ඕනේ. ඒකට සුවඳ විලවුන් ගල්වමින් යන්න ඕනේ. මේක මොන තරම් පිරිසිදු කරත් නැවත නැවත නැවත නැවත අපිරිසිදු තත්ත්වයටපත් වෙනවා. કોઈ කාටවත්වත් මේ ශරීරයේ තියෙන කිසිම දෙයක් තමන්ගේ ශරීරයේ තියෙන කිසිම දෙයක් තව කෙනෙකුට ප්‍රසන්න තත්වයක නෑ. ඒ හැම අවයවයක්ම ගත්තොත් ඊටාම පිළිකුල් තත්වයක තියෙන්නේ. එහෙම බලාගෙන ගියාම මේ ශරීරය සම්පූර්ණයෙන් පිළිකුල් සහගත ශරීරයක්. මේ ශරීරයේ නවතනකින් වැగిරෙන හැම දෙයක්ම ගත්තොත් අභ්‍යන්තරයේ ඉඳලා එළියට එන හැම දෙයක්ම ගත්තොත් ඒවා මහා දුගද තත්වයක තියෙන දේවල්මයි එළියට එන්නේ කිසිම අංශුවක්වත් ප්‍රසන්නයි සුන්දරයි කියලා කියන්න බෑ එහෙමනම් මේ වැරදිච්ච තැන ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ මෙවැනි ශරීර ගැන වැඩියෙන්ම මිනිසුන්ට නමුත් ඇතිවන හැඟීම නම් මේ ශරීර මේ ලෝකයේ තියෙන මේ ශරීර ප්‍රසන්නය මගේ ශරීරය ප්‍රසන්නය මේක සරසන්න ඕනෑය මේක දැකලා අනිත් අය සතුට වෙනවා ඇතිය සතුට වෙන විදිහට පවත්වා ගන්න ඕනෑය යනාදි වශයෙන් නොයේකුත් ලෝභ සහගත හැඟීම් මේ ශරීරයේ හින්දා ඇති වෙනවා ජරාවටපත් වෙලා කොයි වෙලාවක හරි පසට එකතු වෙන්න තියෙන මේ මහ පොළවේ දිරා යන්න තියෙන මේ ශරීරය ගැන ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. ඒ වගේම අනුන්ගේ ශරීර ගැනත් වැළඳ ගන්න ඕනෑය කියන ආකාරයට නැත්නම් මෙවැනි ශරීරයක් වාසනාවක් මෙවැනි ශරීරයක් ලැබීම කියන ආකාරයට ලස්සන ලස්සන ශරීර ගැන නොයෙකුත් ප්‍රසන්න හැඟීම් ඇති වෙනවා. මේ හැම හැඟීමක් හින්දාම ලෝභ, දේශ වගේම ඒක සුබයි කියලා හිතුව හින්දා ඒක නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා යම් මොහොතක හිතුවනම් මෝහයක්මයි ඇති වෙලා තියෙන්නේ. ලෝභ, දේශ, මෝහ ඇති වුණා නම් හැම වෙලෙම අපිට ඒක මේ මොහොතේදී ඇති වුණ ලෝභයක්, දේශයක්, මෝහයක් නම් මේ මොහොතේදී දුකක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඉදිරි කාලීන දුකකට මහා හේතුවක් වෙනවා. ඒකින්ද ඔන්න ඔය නැගෙන හැඟීම වචනයෙන් කියන්න බැරි ශරීර ගැන ඇති වෙන සුබයි කියන හැඟීම නැති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමවේදයක් අපිට ඉගැන්වුවා. ඒකයි කියන්නේ හරියට දැනගෙන යමක් කරනකොට කරන්න ඕනේ. හේතුව දැනගෙන කරන්න ඕනේ. කරන දේ මොකක්ද? කරන දේෙන් වෙන්නේ මොකක්ද කියලා දැනගෙන කරන්න ඕනේ. මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අසුබ කමටහන හරි ආකාරයට වර්ධනය කරන්නේ කොහොමද කියලා තේරුම් කරගන්න බලන්න පොඩ්ඩක් හිතලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ කියලා. යම් වෙලාවක අපි තණ්හාවෙන් දෘෂ්ටියෙන් යම් ශරීරයක් ගැන මෙනෙහි කරන්න ගත්තනම් ආසාවක් තියෙන හැඟීමකින්, ලෝභ හැඟීමකින් නැවත නැවත නැවත නැවත ඒ ශරීරය ගැන අපි මෙනෙහි කරනකොට අපිට සිද්ධ වුණේ ඒ මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ මේ ශරීරය ලස්සනයි සුබයි මනාපයි මේක මගේ කරගත්තොත් හොඳයි කියලා ලෝභයකින් මේ සටහන් මට හොඳයි මේ සටහන් මට ගැළපෙනවා කියන අදහසකින් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ඒ ශරීරවලට තියෙන ඇල්ම අඩු වුණාද වැඩි වුණාද ඒ ශරීරවලට තියෙන ඇල්ම හැම මොහොතකම ඒ විදිහට මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ වැඩි වෙනවා. ඒ ඇල්ම වැඩි වුණා කියලා කවදාකවත් අපිට සැපක් ඇති වෙයිද? එහෙම නැත්නම් අනිවාර්යෙන් දුකක් ඇති වෙනවද? අනිවාර්යෙන් දුකක්මයි ඇති වෙන්නේ. එහෙනම් එවැනි හැඟීමක් වර්ධනය වීම අපිට මහා කරදරයක්. නමුත් ඒ හැඟීම ප්‍රබල විදිහට වර්ධනය වුණාට පස්සේ මේ ඒ ශරීරය නැතුව බැරි තත්වයකට අපිටපත් වෙනවා. ඒ වස්තුන් නැතුව බැරි තත්වයකටපත් වෙනවා. දකින්න නැතුව ඉන්න බැරි තත්වයකටපත් වෙනවා. ස්පර්ශ කරන්නේ නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙනවා. එවැනි තත්යකටපත් වෙන්නේ එවැනි ශරීර ගැන අර කලින් සඳහන් කරා වගේ බොහොම කැමැත්තක් කියන හැඟීමක් දැන් ජනිත වෙලා තියෙන හින්දා මේ අහවල් ශරීරය මට ඕනෑය කියන හැඟීම ජනිත වෙලා තියෙන හින්දා එන්න එවැනි හැඟීමක් එවැනි බලයක් අපිව සසර ජීවිතේ වැඩිපුර වාර ගාණක් දුවවන්න හේතු වෙනවද නැද්ද කියලා අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම සංසාර ජීවිතේ යන්න අවසාන හුස්ම පොද හෙළන වෙලාවේ පවා මරණ චිත්තේ මරණ චිත්තයේදී පවා ලෝභයක්, දේශයක්, මෝහයක් ඇතිවෙන්න එවැනි ප්‍රබල හැඟීමක් හේතු වෙනවද නැද්ද? ඒ හැඟීම ප්‍රබල කරගත්තොත් සමහර වෙලාවට සමහර ඇත්තෝ ඒ හැඟීම ගැන මෙනෙහි කරලා කරලා කරලා තවත් තණ්හාව දෘෂ්ටිය වැඩි වෙන ආකාරයට මෙනෙහි කරගෙන කරගෙන කරගෙන ගියාම අන්තිමට ඒ ශරීර නැතුව බැරුව මියදෙන අවස්ථා පවා තියෙනවා. අහවල් ශරීරය නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා මියදෙන තත්වයකට පවා ඒ හිත්පත් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් හොඳට මතක් කරලා බැලුවොත් තේරෙනවා යම්කිසි කෙනෙක් යම් ශරීරයක් ගැන එවැනි ප්‍රබල හැඟීමක් ඇති කරගත්තා නම් නිබඳව ඒ හැඟීම තමන්ගේ හිත තුළින් නැగిලා එන හැම කාර්යයක්ම කරද්දී ජීවිතේ ගත කරන හැම මොහොතකම ඒ හැඟීම නැවත නැවත ඇති වෙලා නිබඳව මතක් වෙන තත්යකට ඒ ශරීර නැවත නැවත මතක් වෙන තත්යකට මේ හිතපත් වෙනවා ඊට පස්සේ හැම මොහොතකම තියෙන්නේ ඒ ශරීරය නැතුව ඉන්න බෑ කියන හැඟීමක් ඉතින් හැම වෙලෙම ළඟ තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ව හැම වෙලේකම ශරීරයක් ළඟ තියාගෙන අපිට ඉන්න බෑ. මොනතරම් කොහොම හරි තියාගත්තත් අපි හිතමු හැම දෙයක්ම පැත්තකට දාලා යම් ශරීරයක් Tamange ළඟ තියාගෙන ආදරේ කියලා කියමින් හරි ඇල්මකින් තියාගෙන හිටියා කියලා නමුත් ඒක ජරාවටපත් වෙන එක නවත්තන්න බෑ. ව්‍යාධියටපත් වෙන එක කාටවත් නවත්තන්න බෑ. මරණයටපත් වෙන එක නවත්තන්න බෑ අඩුම ගානේ මරණයේදී හරි අනිවාර්යෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද තමයි මිනී පෙට්ටිය පස්සෙන් පන්නන්නේ. තව එක සැරයක් කතා කරන්න, තව එක සැරයක් hina වෙන්න, තව එක සැරයක් මගේ දිහා ඇහැරලා බලන්න කියලා පන්න පන්න පොළවේ පස් කකා දුවන්න සිද්ධ වෙන්නේ ඒක නෙවෙයිද? එහෙනම් කල්පනා කරන්න ඕනේ. අනාගතයේදී එවැනි දුක් ගොඩාක් ඇති වෙන ස්වභාවයක නෙවෙයිද අද ඉන්නේ කියලා අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕනේ. අද අපේ හිතවල තියෙන හැඟීම් හින්දා නොදුරු අනාගතයේදී ලොකු දුක්ඛිත තත්යකට පත් වෙන්න හිතාගන්නවත් බැරි තරමේ දුක්ඛිත තත්යකට පත් වෙන්න තියනවා කියන එක පිළිබඳ නුවණැත්තෙක් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙනම් මේ ශරීර පිළිබඳ ඇලීමේ හැඟීම අනිවාර්යයෙන්ම අපිව දුකකට පත් කරනවා නේද කියන එක ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අසුබ කමටහන මෙන්න මේ හැඟීම දුරු කරගන්න. එහෙනම් අපි කලින්ම දැනගන්න ඕනේ. ඒකට කියනවා නුවණ කියලා. මොකක්ද නුවණ? මෙන්න මේ විපරීත හැඟීම මේ වෙනස් වෙලා තියෙන හැඟීම දුරු කර ගැනීම සඳහායි අසුබය කියන කමඨහන උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ පාදතලයෙන් උඩ කෙස්මතු පිටින් යට හැමෙන් පිරිච්ච නොයේකුත් අසුචියෙන් හැමෙන් වටවෙච්ච නොයේකුත් අසුචියෙන් නොයේකුත් නොයේකුත් නානා ප්‍රකාර අසුචියෙන් පිරිච්ච ශරීරයක් මේක කියලා පිරික්සලා බලන්න කියලා පිරික්සලා බලන්න කියලා දැන් බලන්න මේ පිරික්සීම කරන්නේ කොහොමද අත්ථීමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටි මිජ්ජං යන ආදි වශයෙන් මේ තියෙන කොටස් ගැන මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕන කොහොමද අර කෙනෙක් ගැන ඇල්මකින් මෙනෙහි කරනකොට ඒ තැනැත්තා ගැන තියෙන ඇල්ම වැඩි වුණා ඇල්ම කියන හැඟීම කැමැත්ත කියන හැඟීම කාමච්ඡන්දය වැඩි වුණා ඒ වගේ දැන් මෙනෙහි කරන්නේ කුසලයක් වර්ධනය කරගන්න කුසල හැඟීමක් වර්ධනය කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරනවා නුවණැත්තා මොකක්ද කරන මෙනෙහි කිරීම ඇත්ත මෙනෙහි කරනවා මොකක්ද ඇත්ත මේ ශරීරයේ කොටස් අරගෙන වර්ණ වශයෙන් බලනවා සටහන් වශයෙන් බලනවා ගන්ධ වශයෙන් බලනවා පිහිටි තන වශයෙන් බලනවා හැදිලා තියෙන දේ වශයෙන් ආශ්‍රය කරපු දේ වශයෙන් බලනවා තමන්ගේ ආහාරයට එකතුනොත් කියලා බලනවා බාහිර පරිසරයත් එක්ක සංසන්දනය කරමින් බලනවා වන්න సంతාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත. ඉතින් මේ කොහොමද මේ බලන්නේ? අපි උදාහරණයක් අරගෙන බලන්න ඕනේ. කොහොමද බලන්නේ? දතක් කියලා ගත්තොත් මේ දතේ වර්ණය අඳුරු පැහැයයි. සුදු පැහැය කිව්වට හැමතැනම සුදු පාට නෙවෙයි. දතේ මූල කොටස බලනකොට දුඹුරු පාටයි, යටින් බැලුවොත් කළු පාටයි, පණුව කාලා තිබ්බොත් බොහොම අප්‍රසන්න පාටයි. එහෙනම් අපේ මුඛයේ තියෙන දත් බොහොම පාට වශයෙන්, වර්ණ වශයෙන් බොහොම දුගඳ වර්ණ වශයෙන් බොහෝම පිළිකුල් ස්වභාවයක් තියෙන්නේ. සටහන් වශයෙන් කියලා කියන්නේ හැඩය වශයෙන්. ප්ලාස්ටික් වලින් මල් පොකුරක් හැදුවොත් යම් හේකින් ඒ කියන්නේ ඇත්තම මල් නෙවෙයි. ප්ලාස්ටික් වල තියෙන සටහන තමයි මලක සටහන. මලක සටහන තියෙනවා නම් ඒ ප්ලාස්ටික් කියන මූලද්‍රව්‍ය අපි ගිහිල්ලා අපේ මේසයක් උඩින් තියාගන්නවා. ඒ මොකද ඒ සටහන දැක්කහම පවා ප්‍රිය උපදන ස්වරූපයක් තියෙනවා. නමුත් ප්ලාස්ටික් වලින් හදපු දත් වහල්ලත් අපිට අමුත්තෙක් gedර එන වෙලාවක මේසයක් උඩින් තියන්න පුළුවන්ද? ඒක ප්ලාස්ටික් වලින් හදලා තිබ්බත් තියන්න බෑ. ඒ ඇයි? කවුරුවත් පාවිච්චි කරලා තිබ්බේ නැතත් ඒ සටහන, ඒ කියන්නේ ඒකේ හැඩය. ඒ හැඩය පිළිකුල් සහගත හින්දා අපිට මේසයක් උඩින් තියන්න පුළුවන්කම නෑ. එහෙනම් ඒ හැඩයේ තියෙන දත් වහල්ලක් නේද මම මේ අනිත් අයට පෙන්වන්නේ හැම වෙලෙම? අනිත් අයට පෙන්වන්නේ හැඩයේ තියෙන දත් වහල්ලක් නෙවෙයිද? එහෙනම් ඒක හැඩේ වශයෙන් අප්‍රසන්නයි. ගන්ධ වශයෙන් කියලා ආයාමතුවෙන් කියන්න දෙයක් නැහැ. උදේක නැගිට්ටහම බොහෝම වීරියෙන් කටට එකතු වෙලා තියෙන කෙල ටික ගිලින්න නැතුව දුවන්නේ මේ එකතු වෙලා තියෙන කෙල දුගද හින්දා. කවුරු හරි ආවොත් කට වහගෙන කතා කරන්නේ දත් පිරිසිදු කරන්න ඉස්සෙල්ලා දුගද හින්දා. දවසේ ඕනෑම වෙලාවක ඇඟිල්ලකින් දතක් පිරිමැදලා බැලුවොත් ඒකේ සිනිගඳ තියෙනවා. එහෙනම් බොහෝම අප්‍රසන්න ගඳකින් යුක්තයි මේ දත කියන එක. ඒ වගේම ගොටුකොළ පඳුරක් අසූචි වලක හැදිලා තිබ්බොත් ඒ ගොටුකොළ පඳුර පාවිච්චි කරන්න කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. සුනාමි කාලේදී අපිට මතකයි මාළු කවුරක්වත් පාවිච්චි කරේ නැහැ මාංශයක් විදිහට. ඒ මොකද මනුස්ස ශරීර ආශ්‍රය කරා කියලා මුහුදේ ඉන්න මාළු. ඒ වගේ අපේ මේ ශරීරයේ හැදිලා තියෙන දත හැදිලා තියෙන්නේ ලේ මස් ආදී වශයෙන් ලේ ධාතුවේහි තියෙන මස්වල තියෙන යම් යම් මූලද්‍රව්‍යයන් එකතු වෙලා එහෙනම් හැදෙන්න මූලික උනේ පිළිකුල් දෙයක්ම නෙවෙයිද හැදෙන්න මූලික උනේ පිළිකුල් දෙයක් ඒ වගේම දැනට තියෙන තැන ආශ්‍රය කරපු දේ වගේම දැනට තියෙන්නේ ලේ තියෙන තැනක මස් තියෙන තැනක සරව තියෙන තැනක ඉතින් මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා ඊළඟට තමන්ගේ ආහාරයට එකතු වුනොත් නැත්තම් මම හිතාගෙන ඉන්නවා මෙනෙහි කරනවා කෙනෙක් ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති තමන්ගේ කය ගැන කායානුපස්සීව ඇත්ත తত্ত্বය අනුව වාසය කරනවා. එහෙනම් බලන්න මොකක්ද මේ කියන්නේ මම මගේ මේ ශරීරය මං සුන්දරයි කියලා හිතාගෙන ඉන්න ශරීරය හොඳයි මගේ දතක් යම් විදියකින් මගේ ගලවපු දතක් කාගේ හරි කෑම කන වෙලාවක ඒ බොංචි ව්‍යංජනයක් කනවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවක කාගේ හරි ගලවපු දෙමුල් හෝ එක්මුල් දතක් ඒකක තිබිලා හම්බුණොත් නැත්තම් මහපට ගිල්ලක කපපු නියපොතු කෑල්ලක් ගොටුකොළ වෑංජනයක වගේ එක තිබිලා හම්බුනොත් කොච්චරනම් අප්‍රසන්නද එහෙනම් මගේ මේ ශරීරය අනිත් අය ප්‍රසන්නයි කියලා හිතාගෙන ඉන්නවා අනිත් අයට මගේ ශරීරය ප්‍රසන්නයි කියලා හිතාගෙන ඉන්නවා නමුත් ඥානවන්තව කල්පනා කරොත් මගේ මේ ශරීරයේ තියෙන එක අංගයක්වත් එක පුංචි අංශුවක්වත් තමන් වෙන කෙනෙක්ගේ ආහාරයට එකතු වෙනවට වෙන කෙනෙක් කැමතිද ආහාරයක් ගන්න තැන වෙනම ගලවලා ගිහිල්ලා තියනවට කැමතිද වෙන එකක් තියා කඩ කඩයක විකුණන්න තියෙන කෑම జాතියක් අතින් අල්ලලා කවුරු හරි අපිට දෙනවද? අපි මිලදී ගන්න ගියාම යකඩ හැන්දකින් අල්ලලා දෙනවා. ඒ දෙන්නේ අතින් අල්ලලා දුන්නොත් අපිට අප්‍රසන්න හින්දා. බලන්න එහෙනම් අපි වුණත් යමෙකුට කෑමක් දෙනකොට ඒ කෑම ටික දෙන්නේ අතින් අල්ලලා නම් ඒ තැනත්තට ඒකේ අප්‍රසන්නකමක් තියෙන හින්දා එහෙම අල්ලලා දෙන්නේ නැහැ. එහෙනම් ඒ තරමට මේ ශරීර පිළිකුල්. මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා. මේ විදිහට මේ විදිහට මෙනෙහි කරනකොට ඔය එකක් ගැනයි ඔය සඳහන් කරේ. දැන් බලන්න. එහෙමනම් මේ විදිහට කොටස් 32 ගැනම අපි කෙස් වශයෙන්, ලොම් වශයෙන්, නිය වශයෙන්, දත් වශයෙන්, සම වශයෙන් මේ හැම එකක්ම අරගෙන වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, ආශ්‍රය කරපු තන වශයෙන්, ආශ්‍රය කරපු දේවල් වශයෙන්, පිහිටි තන වශයෙන්, ආහාරයට එකතුනොත් කියන වශයෙන් සහ බාහිර පරිසරයට බාහිර පරිසරයත් එක්ක සංසන්දනය කරමින් බලන්න බාහිර පරිසරයත් එක්ක සංසන්දනය කරනවා කියලා කියන්නේ අමු පැපෝල් ගෙඩියකට අපි ඇඟිල්ලෙන් ඇන්නොත් සුදු පාට කිරි එළියට එනවා මේ සුදු පාටට එන ඉස්ම අපිට ඕනනම් දිවගින් අපේ අපිට ඒකේ රස බලන්න පුළුවන් ඕනනම් ඇඟිල්ලට අරගෙන මොනවද දන්නේ මේකේ රස කියලා අපේම මූණක තියෙන කුරුලාවක් පොඩි වුණොත් ඒත් කිරි පාට ඉස්මක් එළියට එනවා කිසිම කෙනෙකුට පුළුවන් මේක රස බලන්න කවුරුවත් කැමති දෙයක හරි දුටු පමණින් අප්‍රසන්නයි. එහෙනම් ওই සරව ගැන මේ විදිහට Tamanට පුළුවන් පුළුවන් විදිහට ගුරුවරුන්ගෙන් අසා දැනගෙන මේ හැම කොටසක් ගැනම ඔන්න ඔය විදිහට හත් ආකාරයකින් මෙනෙහි කිරීමක් කරනවා. මල් මාලයක් හදන කෙනෙක් නිල් පාට මලක් අතට අර ගන්නවා කහ පාට මලක් අතට අද ගන්නවා මල් මාලේ යමුනන්ද මේ විදිහට එක එක එක එක මල් අතට ගන්නකොට මොකද වෙන්නේ මේ නිල් මලය මේ කහ මලය මේ රතු මලය යනාදි වශයෙන් අදහස් ඇති වෙනවා. නමුත් මල් මාලේ ඇමුණුවට පස්සේ මොකද වෙන්නේ? මේක මල් මාලයක් කියන හැඟීමක් ජනිත වෙනවා. ආන් වගේ කොටස් වශයෙන් අරගෙන වෙන වෙනම වෙන වෙනම කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු යනාදි වශයෙන් දැන් ඔය කිව් ආකාරයට මෙනෙහි කරනකොට අන්න කුසල හැඟීමක් ජනිත වෙනවා. ඒ තමයි මගේ මේ ශරීරය බලුකුණක් වාගේය කියලා පිළිකුලක් බලුකුණක් දැක්කහම මේ බලුකුණ දිහා බලලා මේක පිළිකුල්ය මේක පිළිකුල්ය කියලා අපි හිතෙන් වචනෙන් කියනවද නැත්නම් පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවද පිළිකුල් කියන හැඟීමක් ඇති වෙනවා ඒක වචනෙන් කියනව නෙවෙයි වචනෙන් කියන්න බෑ පිළිකුල් කියන වචනේ කිව්වට හැඟීම කියන්න පුළුවන්කම නෑ එහෙනම් ජීවිතේ ප්‍රථම වතාවට සමහරට සංසාර ජීවිතේ ප්‍රථම වතාවටත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කිරීමෙන් මෙන්න කුසල හැඟීමක් ඇති වෙනවා. මොකක්ද? මගේ ශරීරය පිළිකුල්ය කියන හැඟීම ජනිත වෙනවා. මේ හැඟීම ජනිත වීමත් එක්ක ශරීරය ගැන Tamanට ලෝභයක් තිබ්බනම් අන්නේ ලෝභය, දේශයක් තිබ්බනම් දේශය, මෝහයක් තිබ්බනම් තණ්හාවක්, දෘෂ්ටියක් වශයෙන් මෝහයක් තිබුණා නම් ඒවා දුරු වෙනවද නැද්ද? මෙන්න මේ හැඟීම දුරු වෙනවා. මේ හැඟීම දුරු වීමත් සමග එතනින් නවතින්නේ නැහැ. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර ශරීරය ගැනත් ඒ විදිහටම අනිත් අයගේ ශරීරය ගැනත් මෙනෙහි කරනවා. තමන්ගේ ශරීරය ගැන පිළිකුල වර්ධනය කරගත්ත කෙනෙකුට අසුබය වර්ධනය කරගත්ත කෙනෙකුට අනුන්ගේ ශරීරය ගැන තවත් වර්ධනය කරන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. මොකද අපි හොඳට දන්නවා අපේ සෙම්සොටු අපි යම් විටක ගිලලා දාන අවස්ථා තියෙනවා. අභ්‍යන්තරයෙන්ම තියාගෙන. නමුත් අනිත් අයගේ එහෙනම් කතා කරන්න දෙයක් නැහැ. සංසන්දනය කරලා බැලුවොත් එහෙම යම් හේකින් ඊටාම ඉක්මනින් අනිත් අයගේ ශරීරය මගේ ශරීරයටත් වැඩිය පිළිකුල් කියන හැඟීම ජනිත කරගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අපි ජනිත කරගත්තොත් යම් හේකින් තම තමන්ගේ තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය කියන සියලු ශරීර පිළිකුල් සහගත තත්වයකයි තියෙන්නේ. බලුකුණක් වගේ කියන හැඟීම හැඟීම ජනිත කරගත්තා නම් ඒක මහා කුසල හැඟීමක් වෙනවා. අජ්ජත් බහිද්ධාවා කාය කායાનුපස්සේ විහෙරති. ඉතින් දැන් බලන්න මේ ලෝකයේ ඉන්න සමහර අය සමහර ලෝක ප්‍රසිද්ධ නළු නිළියෝ වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රිය උපදවන රූප සමහර විට රූපවාහිනියෙන් වේවා, පුවත්පතකින් වේවා, ඡායාරූපයකින් වේවා දැකලා ඒ පිළිබඳ ආසාවන් ඇති වෙලා ලෝකෙම තියෙන ශරීර පිළිබඳ ලෝභ ඇති වෙමින් තිබ්බ ඒ හිත පළවෙනි වතාවට නිදහස් වෙනවා. ඒ කියන්නේ ලෝකෙම තියෙන ශරීර මලකුණු ගොඩවල් නැත්තම් බලුකුණක් වගේ එහෙම තත්වයක තියෙන මේවට ආසාවක් කියනක ඇති වෙච්ච එක දැන් නැති වෙලා යනවා. අන්න ඒකට කියනවා නැති සිහිය එළඹෙනවා කියලා. ඒකට කියනවා නැති සිහිය එළඹෙනවා. අපි මෙච්චර කාලයක් හිටියේ මේ ශරීරය සුන්දරයි, අනිත් අයගේ ශරීර සුන්දරයි කියලා හිතාගෙන. නමුත් දැන් අදහසක් ඇති වෙනවා නෑ නෑ ඒවා අසුන්දරයි කියලා. ඒ නැති සිහිය එළඹුණාට පස්සේ ඔන්න ඔය සිහිය පවත්ව ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ එන්න ඒ ඇතිවෙච්ච කුසල හැඟීම නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය කරන්න ඕනේ. තවදුරටත් තවදුරටත් පිළිකුල වර්ධනය වෙන ආකාරයට වර්ධනය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට වර්ධනය කරනකොට මේ හැඟීම තව තව ජනිත වෙනකොට මම කලින්ම කිව්වා යම් කිසි කෙනෙක් ගැන ඇලීමක් ඇති වුණා නම් නිබඳව ඒ ඇලීම අපේ හිත තුළ නැగిලා එන තත්ත්වයටපත් වුණා කියලා. හැම මොහොතකම මේ ඇලීම මතක් වෙන තත්ත්වයකටපත් වුණා කියලා ඇලීමක් ඇති කරගත් අවස්ථාවල. ඒ කියන්නේ අකුසල ධර්මයක් ඒ වගේ තත්ත්වයකටපත් වුණා වගේම අපිට පුළුවන්කමක් තියෙනවා මේ හැඟීම නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය කරොත් භාවනාවක් විදිහට වර්ධනය කරගෙන කරගෙන කරගෙන යනකොට નિરાයාසයෙන් මෙවැනි හැඟීමක් අපේ හිත තුළ ජනිත වෙන තත්යකට අපේ හිත ගන්න. ආයාසයෙන් ඇති කරගත්ත සිතුවිල්ල નિરાයාසයෙන් නැగిලා යන තත්යට ගන්න පුළුවන්කමක් තියෙනවා. ආය වෙනත් කිසිම සිතුවිල්ලකින් බාධාවක් වෙන්නේ නැති ආකාරයට. කාය සංකාරය සංසිඳව ගනිමින් ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා යන සියලු නීවර ධර්ම යටපත් කරගනිමින් අපිට පුළුවන්කමක් තියෙනවා මේ හැඟීම තුළ විතරක් හිත නවත්ත ගන්න. මේ හැඟීම නැවත නැවත නැවත නැවත හැම හැම ෂණයකම මේ හැඟීම නැවත නැවත ඇති වෙන තත්යකට අපේ හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න එහෙමපත් කරගන්න එකට කියනවා සිහිය පිහිටුවා ගත්තා කියලා. අන්න එවැනි තත්යකට හිතපත් කරගන්න එකට කියනවා සිහිය පිහිටුවා ගත්තා කියලා. බලන්න පින්වත් හැම දිනම කල්පනා කරන්න මෙවැනි தත්වයකට භාවනාවකින් තමන්ගේ හිතපත් කරගත්තා නම් එතන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී කිසිම දෙයක් නැහැ මෙන්න මේ සිහිය පිහිටුවාගත්ත කෙනාට තමයි සාමාන්‍ය ජීවිතයට ආපුහම වෙනදා වගේම යම් ශරීරයක් දැකලා මේ ශරීරය සුන්දරයි මේ ශරීරය සුවයි කියන හැඟීමක් කුසලයක් අකුසලයක් ඇති වෙනකොට අර පිහිටවාගත්ත කුසලය වීරයෙක් වගේ ඉදිරිපත් වෙලා නෑ නෑ මේක අසූචි මල්ලක් මේක බලුගුණක් කියලා නැවත වාරයක් අර නැగిලා එන අකුසලය තදාංග වශයෙන් නිබඳව යටපත් කරන කුසලයක් ඉබේම හිතෙන් නැగిලෙන්න පටන් ගන්නවා ඉබේම හිතෙන් නැగిලෙන්න පටන් ගන්නවා ඒක වේගයක් විදිහට සකස් වෙනවා බලන්න අන්න ඒ தත්තෙට තමයි කියන්නේ සිත පිහිටවනවා කියලා අන්න ඒක ඒ தත්තෙට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ සතිපට්ඨානය කියලා නැති සිහිය එළඹුණාට විතරක් මදි ඒ සිහිය අපේ හිත තුළ පිහිටුවා ගන්න ඕනේ. අන්නේ පිහිට වෙනකන් භාවනාවක් වර්ධනය කරන්න ඕනේ. හිත පිහිටනකන් භාවනාවක් වර්ධනය කරන්න ඕනේ. බලන්න. සංසාර ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳ අපි මොකද මේ අකුසල හැඟීම් හින්දා මේ අකුසල හැඟීම සම්පූර්ණයෙන් දුර වෙලා යනකම් කුසල හැඟීමක් වර්ධනය භාවනාවක් විදිහට වර්ධනය කරන්න ඕනේ හැම භාවනාවක්ම එහෙමයි මහා සතිපට්ඨාන සූත්‍රය තුල දේශනා කරලා තියෙන කමඨහන් 21ක් තියෙනවාද? ඒ හැම කමඨහනක්ම එකයි. ඒක තමයි දේශනා කරේ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා මේ විදිහට හිත පිහිටුවා ගැනීම තමයි හිත පිහිටුවා ගැනීම පිළිබඳ සඳහන් කරේ ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සතානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. බලන්න. එහෙනම් දුක් දුම්නස් නැති කරගන්න. පිරිසිදුවට හිත තියාගන්නවා කියලා කියන්නේ සත්‍යයගේ පිරිසිදු බව කියලා කියන්නේ සියලු අකුසලයෙන් දුර වෙලා කුසල් ඇති වෙන තත්ත්වයට හිතපත් කරගෙන තියාගන්න. ඒ වගේම දුක් දුම්නස් නැති කරගන්න. ඒ විතරක් නෙවෙයි ඥායස්ස අධිගමයකේ මාර්ග ලෝකෝත්තර මාර්ගය වර්ධනය වෙන්න. ඒ වගේම ඵලසිතක් ඇති වෙන්න තියෙන ඒකායන මාර්ගය එකම මාර්ගය ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝ එකම මාර්ගය මෙන්න මේ ආකාරයට සිහිය පිහිටුවා ගැනීමයි කියලා දේශනා කරා. බලන්න අපිට මේ විදිහට සිහිය පිහිටුවා ගත්තොත් විතරයි නිබඳව කුසල සිතක් අපේ හිතෙන් නැగిලා ඉන්නේ. නිබඳව කුසල සිතක් අපේ හිතෙන් නැగిලා ඉන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට. ඒකින්ද භාවනාවක් කරන්න ඉස්සෙල්ලා අපි කලින්ම දැනගන්න ඕනේ මම මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා දැනගන්න ඕන. ගුරුවරයෙක්ගෙන් උනත් කමටහනක් ගන්නකොට නිකම්ම නැතුව ඕනෑම ගුරුවරයෙක් විදිහට කවුරු හරි කෙනෙක් කමටහනක් දෙනවා නම් යුතුයකමක්ව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල නම් ඒ කමටහන දබා දෙන්නේ මෙන්න ඔබට මේ කමටහනෙන් ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේකයි බය නැතුව මේක කරගෙන යන්න කියලා. ඒකයි හේතුඵල ධර්මයේ ස්වභාවය. හේතුඵල ධමයක් නම් මේ හේතුඵල ධම තුල කුසලයේ වර්ධනය වෙන ආකාරය පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පියවර දැනගන්න ඕනද නැද්ද? එහෙනම් බෞද්ධයෝ විදිහට අපි ලොකු අවධානයක් යොමු කරගන්න ඕනේ. සිහියෙන්, නුවණින්, වීරියෙන්. මොකක්ද මේ ආතාපි සම්පජානෝ සතිමා කියලා කිව්වේ? ඔන්න අසුබ කමඨහන වේවා මොනියම් හෝ කමඨහනක් වේවා. අපි ගත්ත උදාහරණයට අනුව අසුබ කමඨහන යම්කිසි කෙනෙක් වර්ධනය කරනවා නම් කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ නුවණ කියන්නේ ඒකයි. මේ කමඨහනෙන් මම ලබා ගන්න ප්‍රතිඵලය, ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා කලින්ම දැනගන්න ඕන. එහෙනම් කෙනෙක් දැනගන්නවා කලින්ම දැනගන්න ඕන. අන්න නුවණ. මොකක්ද නුවණ? සංසාර ජීවිතේ මාව බොහෝ දුර අරගෙන ගිය මේ ශරීර ගැන තියෙන සුබ හැඟීම නැති කර ගැනීම සඳහා නැතිවන තෙක් මම මේ භාවනා කමඨාන වර්ධනය කරනවා කියලා දැනගෙන ඒක කරන්න ඕනද නැද්ද? දැනගෙන කරන්න ඕන ලිඳක් කපන කෙනෙක් අදිෂ්ඨාන කරගන්න ඕන උල්පත හම් වෙනකන් ලිඳ කපනවා කියලා. දවස් ගාණක්වත් අඩි ගාණක්වත් කියලා අදිෂ්ඨාන කරගත්තොත් සාර්ථක වෙන්නේ නෑ ඒ වගේ එහෙනම් මම දවස් ගාණක් අසුබේ වඩනවා මම කොටස් ඔක්කොම වඩනවා කියලා එක නෙවෙයි අපි එහෙමනම් මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනකම් වඩනවා කියලා දැනගෙන වඩන්න ඕනේ. ඔන්න දැන් අසුබ කමටහන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කරගෙන යනකොට කේසා ලෝමා නකා දන්තාතා චෝමන්සං ওই විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මම කිව්වා සම්පූර්ණ ශරීරය ගැන පිළිකුල් කියන හැඟීම ජනිත වෙනවා කියලා. එතකොට කෙස් කියන ලොම් කියන නිය කියන දත් කියන ප්‍රඥප්ති අයින් වෙලා යනවා. ඒකට කියනවා ප්‍රඥප්ති සමතික්‍රමණය කියලා. අයින් වෙලා ගිහලා එක හැඟීමකට එනවා. අන්න එතකොට දැනගන්න ඕනේ, "හා මම බලාපොරොත්තු වෙච්ච හැඟීමට ආවා මගේ ශරීරය ගැන." අන්න සිහිය. මුලින්දම සිහිය තියෙන්න ඕනේ. දැන් මට කොච්චරක් වැඩිවීමෙන් තියනවද මේක කියලා. සිහිය තියෙන්න ඕනේ. එහෙනම් නුවණ තියෙන්න ඕන බලාපොරොත්තු ඉලක්කයට යනවා කියලා සිහිය තියෙන්න ඕන දැන් මම මෙතන තමයි ඉන්නේ. දැන් මම මගේ මගේ ශරීරය ගැන ඇති කරගත්තා. දැන් එහෙනම් බාහිර ශරීරය ගැන පිළිකුලක් දැන් ජනිත කරගන්න ඕන. මුළු ලෝකයම ගැනම තියෙන සියලු ශරීර ගැන පිළිකුලක් ජනිත කරගන්න ඕන. බලන්න ඒ පිළිකුල ජනිත වෙමින් යනකොට දැනගන්නවා මෙන්න මම දැන් මෙතන ඉන්නවා. ඒක තමයි සිහිය කියලා කියන්නේ. හැම වෙලාවකම නුවණ තියෙන්නත් ඕනේ, සිහිය තියෙන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි දැන් මට මේ හැඟීම ඇති වුණා. දැන් මේ හැඟීම નિરાයාසයෙන් ඇදලා එන ස්වභාවයටපත් වෙනකන් මම මේ භාවනාව වර්ධනය කරන්න ඕනේ. දැන් ඉතින් හරි. ඇතිවෙච්ච හැඟීම ආරක්ෂා කරගන්න ඕනේ. මේකට තමයි මගේ හිත උනන්දු කරවන්න ඕනේ. මේ විදිහට මේ විදිහට සිහියෙන්ම කරගෙන යන්න ඕන. මේ කරගෙන යන අතර වාරයේ හැම මොහොතකම වෙනදා නැගිච්ච රාග ආදී අකුසල ධර්මයන් නිබඳව නැగిලා යනවා. නෑ නෑ කේස් කියලා කිව්වහම පිළිකුලක් නැතුව කේස කල්යාණය කියලා මතක් වෙන්න පුළුවන්. දාන්ත කල්යාණය, චවි කල්යාණය කියලා මතක් වෙන්න පුළුවන්. ඒක අකුසලයක්. එවැනි අකුසල් නැగిලනකොට නෑ නෑ නෑ මේක පිළිකුලයි. මේක පස් ආකාරයකින් පිළිකුලයි. මේක හත් ආකාරයකින් පිළිකුලයි. මේක අනිත් අයටත් පිළිකුලයි. මේක මටත් පිළිකුලයි. මේ විදිහට වර්ධනය කරමින් හැම මොහොතකම තියෙන්න ඕනද නැද්ද? Tamange පැත්තෙන් නැගෙනා වූ වීරිය සියලු නැගෙන අකුසල් දුරු කරගෙන සියලු කුසල් වර්ධනය කරගෙන ඉදිරියට අරගෙන යන්න කුසලතාවය කියලා මම කලින්ම කිව්වා. ඒ කියන්නේ નિરાයාසයෙන් Tamange හිතෙන් මේ හැඟීම නැగిලා එන තත්වයට ඇති කරගත්තා වූ කුසලතාවයක් නිබඳව වර්ධනය කරන්න ඕනේ. එහෙනම් බෞද්ධ විදිහට අපි භාවනා කරනවා නම් හේතුඵල ධහමට අනුව කටයුතු කරනවා නම් මොනියම් හෝ උපදේශක් කමක් නැහැ. මොකද අද කාලීනව අපි බොහෝම පීඩාකාරී තත්යකට ව්‍යසනකාරී තත්යකටපත් වෙලා තියෙනවා. බෝධි පූජාවක් පැවැත්වීමේදී වුණත් ඕනෑම තත්වයක කටයුත්තක් කරද්දී ඒක ඊටාම නිස්සාර ඊටාම පහත් ආකාරයකට අපි මේ දේවල් අන්දානුකරණයෙන් කරන්න පුරුදු වෙලා තිනවා. හරියට නිකන් දේවාලයක ඉන්න කපු මහත්තයෙක් යම් දෙයක් කරලා දෙන්නේ, ආ මේක කරලා ගිහින් බලන්න එතකොට මේක වෙයි කියලා. කොහොමද වෙන්නේ කියලා දන්නේ? දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙන්න දේ කොහොමද වෙන්නේ කියලා දන්නේ නැතුව කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් අපිට විශ්වාසයක් නැහැ. එහෙනම් කලින්ම සුතමේ ඥානය ඇති කරගන්න ඕනේ මොන දේ කරන්නත් ඉස්සෙල්ලා. ඒ වගේම තමන් තුළ ඒ පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න එකකට එකක් එකකට එකක් පැහැදිලි වෙන්න ඕන. මේ තියෙන පියවර ටික, මේ තියෙන පියවර ටික. මම මේ ලබා ගන්න ඕන ප්‍රතිඵලය මේකයි කියලා කලින්ම නුවණ ඇති කරගන්න ඕන. ඊට පස්සේ සිහියෙන් ඒක කරන්න ඕන, වීරියෙන් කටයුතු කරන්න ඕන. හැම වෙලෙම හේතුඵල ධමද කියලා. "යේ ධම්මා හේතුප්පවාතේ සං හේතුං තථාගතෝ ආහ තේ සංසයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ" චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්‍යක් දෘෂ්ටියක් බෞද්ධ වෙන අපි අතේ තියෙනවා නම් හැම වෙලෙම අපිට මහා අභිමානයක් තියෙනවා. ඒ අභිමානය තමයි හේතුව හොයන විමර්ශනශීලී බුද්ධියක් තියෙන මිනිසෙක් බවට පත්වීමක් අපි තුල තියෙනවා. එහෙමනම් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. නිවැරදිව මේ දේ කරන්න මුලාවටපත් වෙන්නේ නැතුව කරන්න. තමන් විමර්ශන බුද්ධියෙන් මේ දේ කරන්න හේතුව හොයමින් කරන්න මෙන්න මේ ආකාරයට කටයුතු කිරීමෙන් බෞද්ධ ධර්මය තුලින් අපිට ලබා ගන්න පුළුවන් මහඟු ආభాෂය ලබා ගන්න පුළුවන් මහඟු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ අවශ්‍ය කරන කුසල හැඟීම් වර්ධනය කරගන්න පුළුවන්. ඒ හැඟීම් වර්ධනය කර ගැනීමෙන් අපි හැමෝම කල්පනා කරමු අපේ ජීවිතයේ ලබාගත හැකි උතුම් කුසල හැඟීම් වර්ධනය කරගන්න ලැබිච්ච මේ බුද්ධ ශාසනය තුල මමත් මගේ හිතේ තියෙන සියලු අකුසලයන් දුරු කරගන්නවා සියලු කුසලයන් වර්ධනය කරගන්නවා සිත පිරිසිදු කරගන්නවා අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම දිනෙකම ඇති කරගමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ මහව කෝණවැව ගල්ලෑ බිහිර පුරාණ ආරණ්‍ය සේනාසනයේ සහ පැහැපුවව එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති පූජපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මදේශනාවේ කැසට් පටයක් හෝ CD තැටියක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 011 30 71 082